මේ මිනිස් මව කුසේ ඉපදිලා මේ අමෘත වූ නිවන අවබෝධ කරගෙන ලෝක සත්වයාව සංසාර දුකින් එතර කරන්න ඔබ වහන්සේට කාලයයි කියලා ආරාධනා කරනවා. ඒ ආරාධනාවෙන් පස්සේ උන්වහන්සේ ලෝකෙ දිහා බලලා ඒ වෙනකොට පාරමී පුරාගෙන ආපු ඒ පින්වන්ත පිරිස මනුස්ස ලෝකේ පිළිසිඳගෙන සිටියා. ඒ උන්වහන්සේදා පින්වත් මහා මායා දේවියගේ කුසී පිළිසිඳ අරගෙන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 සක්‍ර දෙවියන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවත් සමගම ගාථාවක් ප්‍රකාශ කරා අනිච්ඡාවත සංඛාරා උපාද වයි ධම්මිනෝ උපජ්ජිතා නිරුච්ඡන්ති තේ සංූප සමෝසකෝ මේ ලෝකේ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි හටගෙන පැවතිලා නැති වී යන ස්වභාවයෙන් යුක්තයි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 ධර්ම විනය ශාස්ත්‍රීය තනතුරට පත් කරලා පිරිනිවන් පාන මොහොතකට කලින් ඒ නිසා අදත් අපට ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට ශාස්ත්‍රීය තනතුරට පත් කරපු ධර්ම විනය ලෝකේ පවතී. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කලින් අදිෂ්ඨාන කරා උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා කොයි විදිහටද පැවතිය යුත්තේ කොයි විදිහටද විසිරිය යුත්තේ